ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය අවසන් කරලා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයටත් යොමු වෙලා තියෙනවා මේ සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාව තුල. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 61 වෙනි සූත්‍ර ධර්මය. මජ්ක්‍ධිම නිකායේ 61 වෙනි සූත්‍ර ධර්මය අපි බොහෝම කැමැති උතුම් මහරහතන් වහන්සේ නමක් ළමා කාලයේදී සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ලැබපු අවවාද අනුශාසනා සංග්‍රහ වෙච්ච සූත්‍ර ධර්මයක්. මේ බුද්ධ ශාසනයේ විවිධ මහරහතන් වහන්සේලා වැඩ වාසය කරලා ඉන්නවා. ඒ අතර අපට අමෝතුවටම දැනෙන අපිට බොහෝම ප්‍රසාද එළවෙන උත්තමයන් වහන්සේ නමක් තමයි රාහුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. රාහුල මහරහතන් වහන්සේ කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සිද්ධාර්ථ බෝධිසත්ව ගෘහස්ත ජීවිතය ගත කරද්දී මේ ගිහි කල පුත්‍රත්වය තමයි රාහුල කියලා කියන්නේ. ඉතින් සංසාර ගමනේදී බුද්ධත්වයට සුදුසුකම් ලැබපු බුද්ධත්වයටම සසරේ පෙරම් පුරාගෙන ආපු උත්තමයන් වහන්සේ නමකගේ දරුවෙක් විදියට උපදින්නට රාහුල කුමාරයා සසර ගමනේදී කළ පුණ්‍ය සම්භාරය අපිට හිතා ගන්නවත් බැරි පරාශයකට විහිදලා යනවා. මේ ලෝකයේ තුල පෙළ ගැහුවොත් ලෞකික ජීවිත ගත කරන අය අතර සත්පුරුෂය භාවයේ ඉහළම තලයක හිටපු තුමෙක් තමයි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ. ඒක හොඳට අපිට තේරෙනවා එදා බෝධිසත්වයන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ කන්ත කස්සයා හැසිරුණු විදිය. කන්තක විමාන වත්තුව අරගෙන බැලුවොත් එහෙම පිනතුට බලා ගන්න පුළුවන් කන්තක අස්සයා කොහොමද ඒ බෝධිසත්වයන් වහන්සේගේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ වෙන්වීම සිද්ධ වෙච්ච අවස්ථාවේ හැසිරුණේ කියලා. බෝධිසත්වයන් වහන්සේ නොපෙනී යන දිහා බලාගෙන ඉඳලා නොපෙනෙන මොහොතේදී මොකද වෙන්නේ කන්තක අශ්‍රයාගේ ණය පැලෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් එහෙම හැඟීමක් බෝධිසත්වයන් වහන්සේ ගැන කන්තක අශ්‍රයට දැනෙන්න බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථයන් වහන්සේ කන්තකට කොහොම සලකන්නේද ඒ ජීවිතේදී කියලා. එතකොට දරුවෙකුට වගේ තමයි ඒ තිරසන්නාත්ම භාවයක හිටියත් ඒ කන්ත කස්සයට සලකලා තියෙන්නේ. ඉතින් වෙන වෙනකොට ඒ සාමයාගේ වෙන්නීම දරා ගන්න බැරි වීම සඳහන් කරලා තියෙන්නේ කන්ත කිමාන වස්තුවේ රෝගයක් රහිතව. රෝගයක් රහිතව ඒ බෝසත්යන් වහන්සේගේ වෙන්නීමේදී තමන්ගේ මරණය සිද්ධ වෙච්ච බව. එතකොට එවන් කන්තක වැනි සත්‍යයන්ට පවා බෝධිසත්වයන් වහන්සේ ගැන ඒ වගේ මහා හැඟීම් තිබ්බනම් එහෙම හැඟීම් ඇති වෙන්නට හේතුණු චර්යාවක් තිබුණ බෝසත්යන් වහන්සේ නමකට දාව ඉපදෙනවා කියන එක නම් මහා පෙර පිනක මහිමයක්ම තමයි. ඉතින් මේ රාහුල කුමාරයා අපි දන්නවා ඊළඟට කිඹුල්ලක් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් දායාද දෙල්ලන්න කියලා යශෝදරා විසින් ඒ සත්හැවරදී පුංචි කුමාරයා හඳක් වගේ ලස්සන කුමාරයා බුදුරජාණන් වහන්සේගේ දෙසට යොමු කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පෙරමගට යන්න කියලා ඒ රාහුල කුමාරයාට අවවාද දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අතේ ඉඳලා සුලඟිල්ලක ඉඳලා ආරාමයට ගිය සැටි සහ ඊළඟට සාරිපුත්තයන් වහන්සේ විසින් උපාධ්‍යායත්තේ පිහිටලා රාහුල කුමාරයා රාහුල සාමින්හන්සේ විදියට ප්‍රවෘත්තිව ලැබුව හැටි ඔබ අප කවුරුත් දන්නවා. ඉතින් එතෙන් පටන් ගිහි කල බෝසත්යන් වහන්සේගේ උත්තරත්නය මම කියන අදහසක්වත් නැතුව ඊටාම නිහතමානීව ඊටාම නිහතමානීව රාහුල ස්වාමීන් වහන්සේ මේ ශාසනය තුල දවසින් දවස ගුණධර්ම සහිත ප්‍රතිපatti සහිතව සකස් වෙන්න පටන් ගත්තා. හරීම ලස්සන ගාතාවක් තියෙනවා අද අපි දේශනාවට තෝරගත්තේ ඒ ගාථා ධර්මය. කිකීව බීජං රක්කේය චමරීව වාල මුත්තමං නිපකෝ සීල සම්පන්නෝ මමං රක්කී තථාගතෝති රාහුල පුංචි රාහුල ස්වාමීන් වහන්සේ දිනෙන් දින මුහුකුරා ගිහිල්ලා තරුණ වියට ලැබුණාට පස්සේ ජීවිතයේ අවබෝධයකට ජීවිතාවබෝධයකට ධර්මයේ තුලින් පැමිණියාට පස්සේ ජීවිතේ පරිණතභාවයකට පැමුණාට පස්සේ මහා සංඝ පිරිස මැදදී දේශනා කළ ගාථාවක් තමයි ඒ ගාථාව. කිකීව බීජ රක්කීය චමරීව වාල මුත්තමන්. කිරලිය බිත්තරේ රකින්නේ යම්සේද. කිරලිය බිත්තරේ රකින්නේ යම්සේද. සෙමරමුවා උතුම් වලිගේ රකින්නේ යම්සේද. සෙමරමුවා දී පරදුර තියලා වලිගේ රකින්නවා. නිපකෝ ශීල සම්පන්නෝ මමං රක්ඛී තථාගතෝ නුවණැති සිල්වත් තථාගතයන් වහන්සේ විසින් මා රැකගත් සේක කියලා තමයි ඒ ගාථාවේ මහා සංඝයා වහන්සේලා මැද උන්වහන්සේ තරුණ වියේදී සඳහන් කරලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ හරියට කිරලිය බිත්තරේ රකින්නා වගේ. ශෙවරමුවා තමන්ගේ වලිගේ රකින්නා වගේ. තථාගතයන් වහන්සේ තමන් රැකගත්ත කියලා තමයි මේ සඳහන් කරන්නේ. අද අපේ දේශනාවට තෝරගත්ත සූත්‍ර දේශනාව අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරන අවුරුදු 7 දී. ඊළඟට බුදුරජාණන් වහන්සේ කුමාර ප්‍රශ්නය කියලා. අර ඒක නාමකින් කියලා අර එතන ඉඳලා ප්‍රශ්න කිහිපයක් ඉවසපු ඒ කෙටි සූත්‍ර ධර්මයක්. සත්වියේ සත්පයසදී තමයි රාහුල ස්වාමීන් වහන්සේගෙන් විමසලා තියෙන්නේ. ඊළඟට බුද්ධ දේශනාවේ තියෙනවා රාහුල සංයුක්තේ කියලා සූත්‍ර දේශනා සමූහයක්. ඒ හැම සූත්‍රයක්ම බුදුරජාණන් වහන්සේ තරුණවිය දක්වා වරින් වර වරින් වර රාහුලයන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට දේශනා කළ සූත්‍ර. ඊළඟට රාහුලයන් වහන්සේට සිව්පසය ගැන තියෙන තෘෂ්ණාව දුරු කරන්න, පංචකාම ගුණය ගැන තණ්හාව දුරු කරන්න, කල්යාණ මිත්‍රත්වයේ අගය තේරුම් කරලා දෙන්න. රාහුල සූත්‍රය බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. ඊළඟට රාහුල වාද සූත්‍රය, මහා රාහුල වාද සූත්‍රය භවයන් විශේෂයෙන් නොඇලීම් පිණිස දේශනා කරලා තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ රාහුල සාමින් වහන්සේට විතරද මෙහෙම දේශනාවක් සිද්ධ කළේ. එහෙම නෑ. රාද සංයුක්ත ආදී රාද සාමින් වහන්සේට බුද්ධ කාලේ හිටපු එයාගේ විවිධ සාමින් වහන්සේලාට දැන් කෝසල සංයුක්ත කියලා කොසල රජ කුමාර දේශනා කළ සූත්‍ර ඒ වගේ විවිධ ගිහි පැවිදි උතුමන්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ ලෙස දේශනා කළ සූත්‍ර සූත්‍ර පිටික පුරාම විහිදලා තියෙනවා. ඉතින් අද අපි තෝරගත්ත රාහුල සාමින් වහන්සේ උත්තමයන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ සුනිත සෝපාකට වගේම වෙනසක් නැතුව නොඇලී ඉතාම දයාවෙන් කරුණාවෙන් හරියට තාත්ත කෙනෙක් දරුවෙක් රකින්නවා වගේ. අපි අපිට මේ සූත්‍රය හදාරද්දී අපට ඇති වුණ අදහසක් තමයි පියෙක් දරුවෙක් හදන්න ඕන මෙන්න මෙහෙමයි කියලා. මේ සූත්‍රය හදාරද්දී අපට හිතුණා තාත්ත කෙනෙක් දරුවෙක් හදන්න ඕන මෙන්න මේ ක්‍රමයට කියලා. බලන්න සත්හැවිල්දි වියේදීම අපි මේ සාකච්ඡා කරන අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ තුල මුසාබසේ තියෙන ආදීනව මුසාබසෙන් ගැලවෙන ක්‍රමය පිළිබඳව මුසාබසේ තියෙන හීන දීන බව සම්මා සම්බුදු පියාණන් වහන්සේ රාහුලයන් වහන්සේට දේශනා කරනවා. ඊළඟට රාහුලයන් වහන්සේට තරුණ වියට එළඹෙනකොට රාහුලයන් වහන්සේට රාගයෙන් ගැටළු වෙනකොට බුදුරජාණන් වහන්සේ අසුව භාවනාව මුල් කරගෙන දේශනා සිද්ධ කරලා තියෙනවා. රාහුලයන් වහන්සේට දේශ සහගත චිත්තයන් උපදින්න පුළුවන් කියලා ඒ දේශය දුර වෙන විදිහට අනුශාසනා සිද්ධ කරලා තියෙනවා. ඒ වගේ මේ මේ බුදු පියාණන් වහන්සේ නොඇලී ඒ රාහුලයන් වහන්සේ අවබෝධයේ පිහිටනකම් අර එක තැනක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිරිමවක් කිරිමවක් තමන්ගේ ඇකේ හැදෙන දරුවා හරියට මහ පොළවේ පිහිටලා කිරිමවක් ඇකේ හැදෙන දරුවක් මහ පොළොවේ පිහිටලා හරියට මහ පොළොවේ හිට ගන්න පුළුවන් මට්ටමට එනකම් මේ කිරිමවේ දරුවා ගැන අවධානයෙන් ඉන්නේ යම්සේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එහෙමයි කියන මේ ශාසනය ඇතුළ වෙන භික්ෂුන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේගේ හැඟීම අවධානය. හරියට මේ ශාසනය පිහිටනකම් බුදුරජාණන් වහන්සේ කිරිමවක් වගේ ඒ ශාසනික භික්ෂුන් වහන්සේලා පිළිබඳ අවධානයෙන් ඉන්න හැටි ඒ උපමාවෙන් දේශනා කරලා තියෙනවා. අන්න ඒ වගේ මේ සූත්‍රය හදාරද්දී අපිට හිතුණා අපේ සමාජය තුළ ඉන්න පියවරුන්ට විශාල ආදර්ශයක් බුදුරජාණන් වහන්සේ සපයනවා දරුවෙක් පුංචි කාලේ ඉඳලාම පුංචි කාලේ ඉඳලා මේ දරුවෝ මහ පොළොවේ හරියට ඒ කියන්නේ සමාජය තුළ හරියට පිහිටනකම් කාගේවත් නින්දාවක් අපහාසයක් නොලැබෙන විදිහට ඒ ඒ මානසික මට්ටමට ගැලපෙන විදිහට වර්ධින්න හදනකොට ධර්මානුකූලව සකස් කළ යුත්තේ මෙන්න මේ ආකාරයට කියලා අපිට මේ සූත්‍රය හදාරන්දී දැනුණා. ඉතින් අපි බලමු පින්නත් මේ සූත්‍රය තුල මොකද්ද අඩංගු වෙලා තියෙන්නේ කියලා. මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය අඩංගු වෙලා තියෙන්නේ සම්පජාන මුසාවාදයේ තියෙන භයානකකම සහ හීන දීන බව. මේ ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ අයට සිය දෙනෙක් ගත්තොත් මට හිතෙනවා අපට හිතෙනවා 99කට වගේ. සමහර විට දහසක් ගත්තොත් 999කට වෙන්නත් පුළුවන්. විශාල පිරිසකට ගැලවෙන්න අමාරුම පාපයක් තමයි අකුසල කර්මපතයක් තමයි මුසාවස කියලා තියෙන්නේ කියන්නේ. මේ මුසාව කියලා කියන්නේ දස අකුසල කර්මපත වලින් එකක්. කර්මපතයක් කියලා කියන්නේ මරණින් මතු උප්පත්තියක් ලබා දෙන්න පුළුවන් කර්මයන්ට කියනවා කර්මපත කියලා. දසකුසල කර්මපතවලදී කතා වෙන්නේ මරණින් මතු දුගතියට අරගෙන යන්න පුළුවන් විදිහේ උප්පත්තියක් දසකුසලයේ තුල තියෙන අකුසල වලින් සිද්ධ වෙන බව. එතකොට මේ දසකුසලයේ තුල තියෙන එකක් තමයි මුසාවස කියන්නේ. හතරවැනි අකුසලයේ තමයි මුසාවස. මේ සූත්‍රයේ පුරාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන දැන බොරු කීමේ තියෙන ආදීනවයක් තමන්ගේ ජීවිතේ මුසාවසක් කියද්දි විතරක් නෙවෙයි දස අකුසලයක හරි තමන්ගේ ජීවිතේට යෙදෙන්න හදනවා නම් නැත්නම් දස කුසලයක හරි තමන්ගේ ජීවිතය යොදවන්න හදනවා නම් කොහොමද ඒවා තමන්ගේ ජීවිතේ සිද්ධ කළ යුත්තේ කියලා තමයි මේ සූත්‍ර දේශනාවේ අවසානයේ දක්වා විග්‍රහ කරලා තියෙන්නේ. එදා බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කළේ වේළුවනාරාමයේ. වේළුවනාරාමයේම තියෙන එක ප්‍රසාදයක් තමයි ප්‍රාසාදයක් තමයි අම්බලට්ටිකාව කියලා කියන්නේ. ඉතින් මේ වේළුවනාරාමයේම කොටසක් වුණ මේ අම්බලට්ටිකාවේ රාහුල ස්වාමීන් වහන්සේ අවුරුදු 7යි. ඉතින් අපේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් අපේ ඔය ග්‍රාම වාසීව හරි අරණ්‍ය වාසීව හරි ඉන්න අවුරුදු 7ක වගේ වයස ඇති පුංචි ශාමණේරයන් වහන්සේ නමක් අපිට සිහිපත් කරගන්න පුළුවන්. සාමාන්‍ය අවුරුදු 7ක් කියන්නේ සිවුරවත් හරියට ක්‍රමානුකූලව පොරව ගන්න අමාරු අයසක්. මොකද මේ රාහුල ස්වාමීන් වහන්සේ ශාසනයට ඇතුළු වෙලා තියෙන්නේ අවුරුදු 7ේදී. ඉතින් මේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේ අම්බලට්ටිකාවේ වැඩ වාසය කරද්දී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මොකද කරන්නේ මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ බලාගන්න රාහුලයන් වහන්සේට අවවාදයක් දෙන්න අම්බලට්ටිකාවට වඩිනවා. අම්බලට්ටිකාවට වඩින්දී රාහුල පුංචි ස්වාමීන් වහන්සේ ඉතින් ඒ බුදු පියාණන් වහන්සේගේ පාදෝවණයට පෑන් භාජනයක් තියලා ඊළඟට ඊ타ම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ පාදෝවණය කළා පිළිගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුදුසු ආසනයක වැඩ හිඳලා ඒ රාහුල පුංචි ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වත් රාහුල මේ දියබඳුනේ තියෙන අල්ප වූ ජලය ඔබට පේනවද? දැන් බුදු පියාණන් වහන්සේගේ පාදෝවණය කළ වතුර සල්පයක් ඉතුරු වෙලා තියෙන භාජනයේ අවසානයේ පතුලේ. බුදුරජාණන් වහන්සේ විමසනවා මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේගෙන් මේ රාහුල ඔබට පේනවද මේ දියබඳුනේ තියෙන පුංචි වතුර ටික ඉතුරු වෙච්ච? එහෙම භාග්‍යතුන් වහන්සේ. දියබඳුනේ වතුර සල්පයක් ඉතුරු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල යම් කිසි කෙනෙක් දැන දැන බොරු කියනවා නම්. දැන් ඕක පින්න ඇති මේ සමාජයේ ඕන තරම් වෙනවනේ. දැන දැන බොරු කියනවා. ඒ කියන්නේ තමන් දන්නවා මේ කියවෙන්නේ මේ කියන්නේ බොරුවක් කියලා හොඳට දන්නවා. ඉතින් නොදැන නෙවෙයි දැන දැනම මොකද කරන්නේ බොරු කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් රාහුල යම් කිසි කෙනෙක් එහෙම දැන දැන බොරු කියනවා නම් ඒ දැන දැන බොරු කියන ශ්‍රමණයන් වහන්සේගේ ජීවිතයේ ශ්‍රමණ ධර්මය ශ්‍රමණ භාවය අල්පයයි කියනවා. ඒක පිරිච්ච ශ්‍රමණ භාවයක් නෙවෙයි. අර වාජනයේ තියෙන වතුර සල්පයයිනේ. අන්න ඒ වගේ එයාගේ ජීවිතේ මේක අපේ ගිහි පින්තුන්ගේ පැත්තට දාලා තේරුම් ගන්න. ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙක් එහෙම දැනගෙන බොරු කියනවා නම් සමාජය රවටනවා නම් එක්කෙනෙක් දෙන්නෙක් හරි රවටනවා නම් එයාගේ උපාසක භාවය එයාගේ උපාසිකා භාවය අල්පයයි තියෙන්නේ. හරියට භාජනයේ අගේ ඉතුරුලා තියෙන ජල සල්පය වගේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ භාජනයේ තියෙන ජලය ඉවත් කරනවා. ඉවත් ඉවතර දාලා බුදුරජාණන් වහන්සේ විමසනවා රාහුල ඔබට පේනවද මේ බැහැර කළ අල්ප වූ ජලය? එහෙම භාග්‍යතුන් වහන්සේ. රාහුල යම් කිසි කෙනෙක් දැනදර බොරු කියනවා නම් එයාගේ ශ්‍රමණ ධර්මය බැහැර කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ එයාගේ අර භික්ෂුන් වහන්සේ නමක් නම් මේ භික්ෂුන් වහන්සේගේ ශ්‍රමණ භාවය ඊතර දාපු එකක් වගේ. හරියට බැහැර කරපු අර ජලය වගේ. ඊළඟට ඒ වාදනේ යටිකුරු කරනවා. යටිකුරු කරලා රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහන ඔබට පේනවද රාහුල දැන් මේක යටිකුරු කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ දැන දැන බොරු කියනවා එයාගේ ජීවිතේ යටිකුරු වෙච්ච ජීවිතයක් කියනවා. ශ්‍රමණයන් වහන්සේ නමක් නම් ඒ ශ්‍රමණ ජීවිතේ යටිකුරු වෙච්ච ජීවිතයක්. ඊළඟට ජලයේ රහිතේ බාධනේ උඩුකුරු කරනවා. ඒ ඇතුලේ මුකුත් නැහැ. හිස්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රාහුල දැන දැන බොරු කියන කෙනාගේ ජීවිතේ මෙන්න මේ හිස් බාධනෙන් වගේ. හිස් ජීවිතයක් කියනවා. දැන් රාහුල සාමින්දහන්සේට ඇයි බුදු පියාණන් වහන්සේ මෙහෙම ධර්මකාරණාවක් සිහිපත් කරන්නේ? රාහුල සාමින්දහන්සේ බොරුවක් කියලාද? කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් නේ රාහුල සාමින්දහන්සේ බොරුවක් කියලා බුදුරජාණන් වහන්සේට අහු වෙලා කියලා. රාහුල සාමින්දහන්සේ හරිම සිල්වත් පුංචි කාලේ ඉඳලාම පැවිදි ජීවිතය ඇතුළත කාලේ ඉඳලාම සංසාරේ පුරාගෙන ආපු පුංචි නමට කමට නමුත් උත්තරම ජීවිතයක් ගත කර උතුමෙක්. නමුත් අවබෝධයකටපත් වෙලා නොතිබුණ නිසා. එතකොට සෝතාපන්න වෙලා නැහැ. සෝතාපන්න නොවුණු නිසා බොරුවක් කියවෙන ස්වභාවය තියෙන නිසා, බොරුවක් කියවෙන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේ සහ සමස්ත ලෝකේ මරමුණු කරලා තමයි මේ කාරණාව සිහිපත් කරලා තියෙන්නේ. දැන දැන මුසාවස් කීමේ තියෙන පහත්භාවය, හිස්භාවය. බුදුරජාණන් වහන්සේලාට ලස්සන උපමාවක් මේ රාහුල ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. ඒක හරිම වැදගත් උපමාවක්. පින්නත් රාහුල මේ යුද්ධෙට යන ඇතෙක් ඉන්නවා. මහා හස්ති රාජයෙක්. මේ හස්ති රාජයා රාහුල යුද්ධෙට ගියාට පස්සේ මේ හස්ති රාජයාගේ ඉදිරි පාදකයෙන් යුද්ධ කරනවා. පිටුපස පාදකනොත් යුද්ධ කරනවා. ඊළඟට මේ හස්ති රාජයා වලිගෙනුත් යුද්ධ කරනවා. ශරීරෙනුත් යුද්ධ කරනවා. ඊළඟට කන් දෙකනුත් යුද්ධ කරනවා. හැබැයි මෙයා මෙයාගේ හොඬේ නම් කටේ රුවාගෙන පරිස්සම් කරගෙන තමයි ඉන්නේ. කොච්චර යුද්ධ කළත් මෙයා මෙයාගේ හොඬේ රැක ගන්නවා. එතකොට මේක බලාගෙන ඉන්න පුරුෂයෙකුට හිතනවා මේ යතා කොච්චර යුද්ධ කළත් දෙපා වලින් යුද්ධ කළත් වලිගෙන් යුද්ධ කළත් කන් දෙකෙන් යුද්ධ කළත් මෙයා ජීවිතේ පරදුවට කියලා යුද්ධ කරන කෙනෙක් නෙවෙයි. මෙයා මොකද කරන්නේ? හොඬේ රැක ගන්නවා. ඊළඟට මේ පුරුෂයා දකිනවා තවත් ඇතෙක්. ඒ ඇතා පොඩ්ඩක් වෙනස්. ඒ ඇතා දෙපාවලින් ඉදිරිපාවලිනුත් යුද්ධ කරනවා. පිටුපසපාවලිනුත් යුද්ධ කරනවා. වලිගනුත් යුද්ධ කරනවා. කන් දෙකනුත් යුද්ධ කරනවා. ශරීරනුත් යුද්ධ කරනවා. ඒ විතරන්නේ මෙයා හොණනුත් යුද්ධ කරනවා. මේක දකින පුරුෂයාට හිතෙනවා දැන් කලින් ඇතානම් මොනවායින් යුද්ධ කළත් ඒ හස්තියාගේ සොඬේ රැකගත්තා. හැබැයි මේ හස්තියා සොඬෙනුත් යුද්ධ කරනවා. එහෙනම් රැකගත යුතුම සොඬේනුත් යුද්ධ කරනවා නම් අනිත් ඒවා රකින්නේ නැහැ කියන එකයි අහන්න දෙයක් නෙවෙයි. රැකගත යුතු සොඬේනුත් මෙයා යුද්ධ කරනවා නම් අනිත් ඒවා රකින්නේ නැහැ කියන කහඬ දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි රාහුල. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒ බොරු කියනවා කියන්නේ සොඬනුත් යුද්ධ කරනවා වගේ. එයා අනෙක් දේවල් රකින්නේ නැහැ කියන එක. අනෙක් ශික්ෂාපද රකින්නේ නැහැ කියන එක. ආයි අහන්න දෙයක් නෙමෙයි කියන. ඒ කියන්නේ මොකද්ද? මුසාබස් කියනවා නම් මුසාබස් කියන කෙනාට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ අවුරුදු 7 දී මේ දේශනා කරන්නේ. සමාජය තුළ පොඩ්ඩක් අපි එබල බැලුවොත් මුසාබස කියන එක ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළේ? මුසාබසක් කෙනෙක් කියනවනම් බොරු කියනවනම් එයා අනිකුත් ශික්ෂාවන් ඕනම අවස්ථාවක කඩන්න පුළුවන් කියලා ඇයි මෙතනදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ? අර ඇතා සොඬෙන් ගහනවනම් ආයේ කකුල් වලින් ගහන එක අහන්න දෙයක් නැහැ. සොඬෙන් ගහනවනම් වලිගෙන් ගහනව කියන එක අහන්න දෙයක් නැහැ වගේ බොරු කියන කෙනාට ඇයි ඕනම පවක් කරන්න පුළුවන් කියලා මෙතනදී අවධාරණය කරන්නේ ශ්‍රාවකයන්ට. ඊළඟට බොරුව කියන්නේ පලිහක්. යුද්ධයට යන කෙනා පුරුෂයෙක් යුද්ධයට ගියොත් එයාගේ පැත්තට ඊතලයක් આવත් එයා මොකක්ද ඒකෙන් ගැලවෙන පාවිච්චි කරන්නේ? පලිහ. යුද්ධයට යන කෙනාගේ පැත්තට කඩුවක් අමෝරගෙන આવොත් එයා මොකද්ද පාවිච්චි කරන්නේ? පලිහ. යුද්ධයට යන කෙනෙක් පුරුෂයෙක් ගත්තොත් එයා යුද්ධයට යද්දී එයාට එන ඕනම අනතුරකදී ගැලවෙන්න පාවිච්චි කරන්නේ පලිය. අන්න වගේ තමයි සමාජය තුළ වැරදි කරන අය වරදින් ගැලවෙන්න පාවිච්චි කරන පලිහ තමයි බොරුව කියන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොරු කියන කෙනාට කරන්න බැරි දෙයක් නෑ. ඇයි? ඒක පලිහක් විදිහට පාවිච්චි කරනවා. ප්‍රාණඝාතයට යනවා. අහුනොත් බොරු කියලා ගැලවෙනවා. සොරකමට යනවා. අහුනොත් බොරු කියලා ගැලවෙනවා. කාම මිත්‍යාචාරයට යනවා. අහු වුණොත් මෙහෙම මෙහෙම බොරුවක් කියලා ගැලවෙනවා. ආයත සම්බන්ධතා ඇති කරගන්නවා. අහු වෙන්න ගියොත් බොරු කියනවා. සමාජයේ තුල යම් කිසි කෙනෙක් බොරු කියනනම් පින්නත්නි එයාගේ හැමතිස්සෙම සැලසුමක් තියෙනවා. ඒ වරද අහු වෙන්න යනවා කියලා මතක් වෙනකොටම බොරුවක් කියලා ගැලවෙනවා. බොරුවක් කියලා ගැලවෙනවා. බොරුවකින් පුළුවන් මේකෙන් ගැලවෙන්න මට. ඒක සඳහන් කළේ බොරුව සමාජයේ බොහෝ අය පාවිච්චි කරන්නේ පලිහක් විදියට. වරදට යද්දි විතරක් නෙවෙයි වරද අහුවෙද්දිත් මොකද කරන්නේ? වරද අහුවෙද්දිත් මෙයා පලිහක් විදියට පාවිච්චි කරන්නේ බොරුව. ඒකයි බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල සාන්දාන්තර සඳහන් කරන්නේ රාහුල යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් එයා ඕනම වරදක් කරලා බොරුව කියන පලිහෙන් එක වහනවා. එතකොට අපි අපේ ජීවිතෙත් බලන්න ඕනේ. අන්නේ පලිහ පාවිච්චි කරනවාද මම? රැකියාව කරන තැන, ගෙදර දොරේදී ඊළඟ තමන්ගේ ශාමියාට, තමන්ගේ භාර්යාවට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ අම්මා තාත්තට, තමන්ගේ අහල මිත්‍රාදීන්ට, තමන්ගේ අසල්වැසියන්ට, තමන්ගේ ඥාතීන්ට, සමාජයට මම බොරුව කියන පලිහ පාවිච්චි කරන කෙනෙක්ද කියලා අපි විමසලා බලන්න ඕනේ. ඔය පලිය පාවිච්චි කරන හැම මොහොතකම ඒ වෙලට ගැලවුණාට නිරේගාමී අකුසලයක් සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔය පලිය පාවිච්චි කරන හැම තිස්සෙම නැවත උපදින්නට හේතු වෙන කර්මපතයක් සකස් වෙනවා. ඊළඟට බොරුව කියන පලිය පාවිච්චි කරන හැම මොහොතකම පිටිපස්සෙන් පශ්චත්තාප වෙනවා. එතකොට අම්බලට්ටික අම්බලට්ටිකාවේ වැඩ වාසය කරන රාහුල ස්වාමීන් වහන්සේ පුංචි කාලේ ඉඳලා දැන දැන බොරු කියන එකෙන් බේරගන්න. සිල්වත් රාහුලයන් වහන්සේ බොරුවෙන් ගලව ගන්න තමයි බොරු කියන ස්වභාවයෙන් ගලව ගන්න තමයි ඒක ඉදිරියේදී නොවෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ උපමා සහිතව රාහුල ස්වාමීන් වහන්සේට සම්පජාන මුදාන මුසාවාදේති නාදීන දේශනා කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් රාහුල මුසාබස හෝ වේවා වෙනත් කුමන හරි කාය කර්මයක්, වාග් කර්මයක්, මනෝ කර්මයක් සිද්ධ කරන්ති. ඔබේ ජීවිතේ පුංචි ඔබේ ජීවිතේ මෙන්න මේ දහම් කරුණ මෙන්න මේ දහම් කරුණ ඔබේ ජීවිතේ කාය වාග් මන ඕනම කර්මයක් කරද්දී භාවිතා කරන්න. මොකක්ද මේ දහම් කාරණාව? ප්‍රත්‍යක්ෂාව. නුවණින් පිරික්සීම. මේක අපේ ජීවිතේට හරියම වැදගත් කාරණාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නත් රාහුල ඔබ යම්කිසි කාය කර්මයකට යොමු වෙනකොට යම්කිසි කාය කර්මයකට යොමු වෙනකොට يعني කාය කර්මයකට කාය කර්මයක් කරන්න සැලසුම හදනකොට දැන් අපේ ජීවිතයේ තියෙන කාය කර්මයකට යොමු වීම කාය කර්මයේ යෙදීම කාය කර්මය අවසන් වීම වාක් කර්මයට සැලසුම හැදීම, වාක් කර්මය කිරීම, වාක් කර්මය අවසන් කිරීම. ඊළඟට මනෝ කර්මයට සැලසුම් කිරීම, මනෝ කර්මය කිරීම, මනෝ කර්මයේ අවසානය. ඒ වගේ තියෙනවා කාල තුනකට වෙනවනේ. මේකට සැලසුම හදනවා, ඒක කරනවා, ඒකේ අවසානය ඊළඟට. මෙන්න මේ තුන් කාලයේදීම රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල ඔබ ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. නුවණින් පිරික්සන්න ඕනේ කොහොමද? කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මොකද රාහුල කරන්නේ? සාමිනි භාග්‍යතුන් වහන්සේ මොණි අඩුපාඩු. මේ පින්නත් හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ සහ පුංචි රාහුලයන් වහන්සේගේ ඒ සිද්ධිය චිත්‍රයක් වගේ අරගෙන බලන්නකෝ. ඒක කොච්චර සොඳුරු සිද්ධියක් වෙන්න පුළුවන්ද? අවුරුදු 7ක පුංචි හාමුදුරු කෙනෙක් ඒ ගම්බීර බුදු පියාණන් වහන්සේගේ ඉස්සරහා වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ දහම් අනුශාසනා ශ්‍රවණය කරන හැටි. කොච්චර වටින සිද්ධ වෙලා තියෙනද අතීතයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්නත් රාහුල කැඩපතින් මොකද්ද කරන්නේ? භාගතුන් වහන්සේ අඩුපාඩු සකස් කරගන්නවා. අන්න ඒ වගේ. කැඩපතක් දිහා බල බල අඩුපාඩු සකස් කරගන්නවා වගේ. ඔබේ ජීවිතේ යම්කිසි කාය කර්මයකට යොමු වෙනවා නම් කාය කර්මයක යෙදෙනවා නම් කාය කර්මයක ඉඳලා අවසන් වුණා නම් මේ ප්‍රත්‍යවේක්ෂාව කියන කැඩපත පාවිච්චි කරන්න. එතන නුවණින් පිරික්සීම කියන ඒ සිද්ධි නුවණින් පිරික්සීම කියන කැඩපත පාවිච්චි කරන්න කියනවා. බලන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි යම්කිසි කාය කර්මයකට යනකොට රාහුල ඔබ ඉස්සෙල්ලම හිතන්න ඕනේ මේ කාය කර්මය මට දුක පිනිසද ඊළඟට මේ කාය කර්මය පරහට ඒ කියන්නේ බාහිර ලෝකයාට දුක පිණිසද ඊළඟට මේ කාය කර්මය අපි දෙගොල්ලාටම දුක පිණිසද ඊළඟට මේ කාය කර්මය අකුසල්ද ඊළඟට මේ කාය කර්මය දුක වැඩි කරන එකක්ද ඒ කියන්නේ අපි කොහොමද දුක් විඳින අයනේ කොහොමද දුක් විඳින අපේ දුක තවත් වැඩි කරන එකක්ද මේ කාය කර්මය ඊළඟට මේ කාය කර්මය ලබා දෙන්නේ දුක් විපාකද බලන්න අපේ ජීවිතේට කොච්චර වටින කාරණාවක්ද කියලා. පින්නතුන්ගේ ජීවිතේ මොනවා හරි ක්‍රියාකාරකමකට යොමු වෙනකොට ඒ ක්‍රියාකාරකමට යොමු වෙන යොමු වෙන්න සූදානම් වෙද්දී කල්පනා කරලා බලන්න ඕනේ මම මේ කරන්න හදන දේ මට දුක පිනිස වෙන එකක්ද? බාහිර ලෝකයාට දුක පිනිසද? මටයි ඒ අයටයි දෙගොල්ලටම එහෙම නැත්නම් මටයි එයාටයි දෙන්නටම මේක දුක පිනිසද? ඊළඟට මේක අකුසලයක්ද? මේ කරන්න හදන්න යන්නේ මම අකුසල කර්මයක්ද? කාය කර්මයක්ද? ඊළඟට මේ මේ කරන්න යන දේ නිසා මගේ දුක වැඩි වෙයිද? කල්පනා කරන්න ඕනේ. අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ ශාමින්වහන්සේලාට දැන් පින්දපාති ගිහිල්ලා ආවට පස්සේ පින්දපාතේ යන්න කලින් පින්දපාතට යන්න කලින් කල්පනා කරන්න ඕනේ මම මේ කරන්න හදන්නේ මට යහපත වෙන එකක්ද? බාහිර ලෝකයට යහපත වෙන එකක්ද? කියන්නේ අපේ ජීවිතවල භික්ෂුනාංශල වශයෙන් පින්ඳ පාතයකට යද්දී ධර්ම දේශනාවකට යද්දී ඊළඟට යම් කිසි වතකට යද්දී වත් පිළිවෙත් ආදීකට යොමු වෙද්දී ඒ වගේ එදිනදා ජීවිතේ භික්ෂු ජීවිතේ කටයුතු කරද්දී යම් කිසි භික්ෂුවකට අවවාද දෙන්න යද්දී මේ වගේ යම් කිසි ගැටලුකාරී තත්ත්වයකට කතා කරන්න යද්දී කියන්නේ ඒ ඒ ඒක හැමතිස්සෙම පාවිච්චි කරන්න කියලා අටුවාවේ තියෙන්නේ ඒක හරියටම හරි පින්නත් අපේ ජීවිතේ කොච්චර හිතන්නේ නැතුව කරපු දේවල් නිසා පශ්චාත්තාප තියෙනවද මෙන්න මේක තමයි නැත්තේ අපට අපේ ජීවිතේ තියෙන්නේ අපි හිතන්නේ මට ඒකට තව හිතන්න තිබ්බා ඇයි මං ඒ ගැන හිතුවේ නැත්තේ මේ හිතන්න නැතුව වැඩ කරන නිසා මට වෙන දේවල් කොච්චර ඕක හිතලද්ද එතකොට එහෙම වෙන්නේ මෙන්න මේ නුවණින් පිරික්සීම කියන ප්‍රත්‍යක්ෂාව නැති නිසා ඒ නිසා පින්නත් අපේ ජීවිතේ යම්කිසි ක්‍රියාකාරකමකට කයෙන් කරන මොකක් හරි දෙයකට යොමු වෙනකොට යොමු වෙන කලින් හිතන්න ඕනේ මේක ඊළඟ තප්පර ටිකේදී නම් කරන්න තියෙන්නේ මේ තප්පර දෙක තුනේදී කල්පනා කරන්න ඕනේ. වේගෙන් වේගෙන් හරි කල්පනා කරන්න ඕනේ. හෙට උදේ කරන්න හදන එකක් නම් අද කල්පනා කරන්න ඕනේ. දැන් කෙනෙකුට දැන් ප්‍රාණඝාතයකට යනවනම් අපි හිතමු දැන් හෙට සතෙක් මරන්න හරි නැත්නම් මනුෂ්‍ය ඝාතනයකට හරි යොමු වෙනවනම් අද කල්පනා කරොත් මේ කරන්න යන වැඩේ මට සැප පිණිසද? මම මේ කරන්න යන වැඩේ අනිකාර දුකක්ද? මම මේ කරන්න යන වැඩෙන් අපි දෙගොල්ලටම දුකක්ද? මම මේ කරන්න යන වැඩේ දුක වැඩි කරන එකක්ද? අකුසල්ද? මේක ලබා දෙන දුක් විපාකද? බලන්නේ කල්පනාව ඔලුවට එනවනම්. කාමීත්‍යාචාරයකට හෙට යන සැලසුමක් කෙනෙකුගේ ජීවිතේ තියෙනවා. අද කල්පනා කරොත් මම මේ කරන්න යන දේ මට දුක පිණිසද? අනිවාර්යයෙන්ම දුක පිණිසනේ. සිහි උපදිනවා. මම මේ කරන්න යන වැඩෙන් එයාට දුක පිණිස අනිවාර්යයෙන්ම දුක පිණිසනේ. කාමිත්‍යාචාරයට සුගතියට යන්නේ නැහැනේ කවුරුවත්. කාමිත්‍යාචාර ප්‍රශංසා ලබන්නෙත් නැහැනේ කවුරුවත්. එහෙනම් දෙගොල්ලටම දුකක්නේ. ඊළඟට මේ කාමිත්‍යාචාරයට යෑම තුල අපි දෙදෙනාටම දුකක්ද? අනිවාර්යයෙන්ම දුකක්නේ. නිරේගාමී අකුසලයනේ කර්මපතයක්නේ. ඊළඟට මේ කාමිත්‍යාචාරයට යෑම කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්නේ. මේක දුක වැඩි කරනවද? අනිවාර්යෙන් දුක වැඩි කරනවනේ. මේක දුක් විපාක ලබා දෙනවද? අනිවාර්යෙන්ම කරන වෙලාවේ අභිධර්මයේ තුල සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් වරදක් කරනකොට දිට්ඨ දම වේදනීයව විපාක ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? ඒ අකුසලයට භාවිතා කරන ක්ලේශය තුලින් මතුවෙන දැවීම, තැවීම, පිච්චීම මේක දිට්ඨ දම වේදනීය අත්දැකීමක් කියලායි අභිධර්මයේ තුල උගන්වන්නේ. ඒ සිද්ධියෙන් පස්සේ විතරක් නෙවෙයි ඒ සිද්ධියේ යෙදෙන්නේ යම් අකුසලයක් එක්කනම් ඒ කාමිත්‍යාචාරයක් හරි ප්‍රාණඝාතයක් හරි මොනවා හරි වෙන්න පුළුවන්. ඒ වර්ධේ යෙදෙන වෙලාවෙත් ඒ උපදින ක්ලේශය නිසා දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවානේ. ගිනියම් වෙනවානේ. අන්න ඒකත් ඒ අකුසලයේ තුල උපදින ਦਿੱත්ත ධම්ම වේදනීය විපාක වාරයක්. ඉතින් අන්න ඒ වගේ යමෙක් කල්පනා කරොත් මේ වරදකට යන්න කලින් බලන්න කොච්චර එයාගේ ජීවිතේ සිහි උපදින්නට ඒක හේතු වෙනවද කියලා. දැන් අද අපි කතා කරන්න හිතුව විශේෂ කාරණාවක් මේ කාය කර්ම නුවණින් පිරික්සීමේදී පින්වත්නි බුද්ධ කාලයේට පසු කාලීනව අපේ අතීතයේ වෙච්ච යම් සිද්ධියක් සටහන් වෙලා තියෙනවා ධාතු විවර්ණක പ്രേතවත්වයේ. කියන්නේ කුද්දකනිකායේ പ്രേතවත්වයේ සඳහන් වෙලා තියෙනවා එක මේ බුද්ධ කාලයට පසුව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙන් පස්සේ වෙච්ච සිද්ධියක්. ඒක ධාතු විවර්ණක പ്രേතවත්ව කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි හිතුවා මේ කාලේට උක හරිම වැදගත් කියලා. අද වර්තමාන සමාජයේ සමහර අය අපට ඇහිලා තියෙනවා අපිත් එක්ක අපෙන් මේ ප්‍රශ්න අහලක් තියෙනවා මේ චෛත්‍ය වන්දනාව. ඊළඟට චෛත්‍යවලට මේ පුද සත්කාර කිරීම. මෙන්න මේ වගේ මේ චෛත්‍ය පින්කම් කිරීම. තූපයන්ට මෙහෙම පින්කම් කිරීම. මේකේ අර්ථයක් තියෙනවද කියලා අපෙන් සමහර අය අහලා තියෙනවා. අපේ පිළිතුරත් ඕන තරම් සමාජයේ සමහර අයගෙන් මෙවැනි දේවල් අහලා ඇති. සමහර අය එවැනි දේවල් කෙරෙහි ප්‍රසාදයක් දක්වන්නේ මේ චෛත්‍ය පින්කමක් කියන්නේ චෛත්‍ය වලට ගරු කිරීම කියන්නේ චෛත්‍ය වන්දනාමාන කිරීම කියන්නේ කාය කර්මයක්. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී ආනන්දයන් වහන්සේ පිරිනිවීමට ආසන්න දවසේදී බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භාගතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකගේ මරණය සිද්ධ වුණාට පස්සේ පිරිනිවීම සිද්ධ වුණාට පස්සේ කටයුතු කරන්න ඕන කොහොමද කියලා. ඒලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද සක්විත රජ කෙනෙකුට වගේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ વિશે කටයුතු කළ යුතුයි කියලා. කොහොමද කියලා විමසුවාට පස්සේ සඳහන් කරනවා ආනන්ද ඒ බුද්ධ ශරීරය පිරිසිදු වස්ත්‍රයකින් පොතන්න ඕනේ. ඊළඟට පිරිසිදු පොළන ලද කපු පුළුන් වලිනුත් පොතන්න ඕනේ. මේ විදිහට නැවත පිරිසිදු වස්ත්‍ර වලින් ඔතන්න ඕනේ. නැවත පිරිසිදු කපු පොළොන් වලින් ඔතන්න ඕනේ. මේ වගේ යුගල 500කින් ඒ උතුම් බුදු ශරීරය ඔතන්න ඕනේ. ඔතලා රන් දෙරණක දෙනක බහන්න ඕනේ. ඊළඟට ඒ රන් ඒ ඒ රන් දෙනයකින්ම වහන්නත් ඕනේ. ඊළඟට විවිධ සුවඳ වර්ග සහිත සුවඳ සහිත දරවලින් ඒ චිතකේ දවන්න ඕනේ. ඒ චිතකේ දවලා ඊට පස්සේ ධාතු අරගෙන සතරමං හන්දියක තූප හදන් තූපයක් සැකසී යුතුයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. සතරමං හන්දියකයි තූපයක් සකස් කරන්නේ සතරමං හන්දියක් කියන්නේ බොහෝ අයට ගෝචර වෙන තැනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව පින්නත්නි මෙහෙම සතරමන් හන්දියේක තූපයක් සිද්ධ කරලා අන්නේ තූපයට ඒ ධාතුන් වහන්සේලා වැඩ සිටින ඒ තූපයට තූප රාජයාට යම් කෙනෙක් මලින් හෝ සුවඳින් හෝ සුවඳ සුළු වලින් හෝ පුදන්නේද ආදර ගෞරවයෙන් වඳින්නාහු වෙද්ද ඊළඟට ඒ චෛත්‍ය රාජයන් වහන්සේ දර්ශන මාත්‍රයෙන් රතේ යන ගමන් හරි දර්ශන මාත්‍රයෙන් හරි චෛත්‍යරාජාන වහන්සේ දැකීමෙන් සිත පහදවන්නේ වේද? ඔවුන්ට බොහෝ කාලයක් යහපත පිණිස සුව පිණිස හේතු වන්නේය. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් වෙනුවෙන් සකස් කරන තූපයක් කියන්නේ චෛත්‍යයක් කියන්නේ මල් පූජා කරලා පහන් පූජා කරලා සුවඳ ගල්වලා වන්දනාමාන කරලා දුටු මාත්‍රයේම ප්‍රසාද චිත්තයන් උපදවාගෙන දීර්ඝ කාලයක් සතියක් දෙකක් මාසයක් නේ අවුරුදු සිය ගණන් දහස් ගණන් සැප විපාක ලබා දෙන උතුම් පින්කම. බුද්ධ දේශනා වෙනවා පුලින තූපීය කියලා පුලින තූපීය තේරාපදානයි කියලා අපදානයක්. මේ තේරාපදානයේ සඳහන් වෙන්නේ මේක කල්ප ගානකට කලින් හිටපු එක්තරා මේ ඍෂිවරයෙක් පිළිබඳව. මේ ඍෂිවරයාගේ නම නාරද. මේ නාරද කියන මේ තාපසයාට මේ ඍෂිවරයාට ඉන්නවා ශිෂ්‍ය දහස් ගාණක්. මේ තාපසය කල්පනා කරනවා මට ශිෂ්‍ය දහස් ගාණක් ඉන්නවා. මට බොහෝ අය ගරු කරනවා. මට බොහෝ අය වන්දනාමාන කරනවා. මට නෑනේ කිසිම කෙනෙක් වන්දනාමාන කරන්න. මට නෑනේ කෙනෙක් ගෞරව කරන්න. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේත් බුද්ධත්වයට පත් වෙලා කල්පනා කරානේ මම කවුරු හරි ගුරුතැනි තබා ගන්න ඕන කියලා. ධර්මයේ එහෙම ගුරුතැනි තබා ගත්තනේ. අන්න ඒ වගේ මේ නාරද තාපසයාත් ඍෂිවරයාත් කල්පනා කරනවා මට බොහෝ අය ගරු කරාට මට ගරු කරන්න කෙනෙක් නැහනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතුමා යනවා මේ ඍෂිවරයා යනවා ඒ ප්‍රදේශයේ ඒ තාපසාරාම කිට්ටුවෙන් ගලාගෙන යනවා ඇමරිකා කියලා නදියක්. ඇමරිකා කියලා නදියක්. මෙන්න මේ නදියේ ගලාගෙන යන නදියේ සුදු පාට වැලි තියෙනවා. හරිම පිරිසිදුයි. මේ ඍෂිවරයා මොකද කරන්නේ? ඒ වැලි වලින් හදනවා තමන්ගේ දෑතිම චෛත්‍යයක්. නිකන් ලොකෝට හදන චෛත්‍යයක්. චෛත්‍යයක් හදලා මොකද කරන්නේ? මේ ඍෂිවරයා හිතනවා අතීතයේ මේ ලෝකයේ බොහෝ සම්මා සම්බුදුරයන් වහන්සේලා පහළම තියෙනවා. ඒ සම්මා සම්බුදුරයන් වහන්සේලා වෙනුවෙන් තමයි මම මේ වැලුවලින් චෛත්‍යයක් හැදුවේ. ඒ අදහස ඇතුව සඳහන් වෙනව පින්නාත්නි සම්මුඛාවිය සම්බුද්ධන් වන්දින් පුලින තේතියන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන්ගේ ඉස්සරහා වැඩ ඉන්නා වගේ අදහසක් ඇති කරගෙන පුලින චේතියට එහෙම නැත්නම් වැලි තූපයට 이르දීෙන් මල් මවම වන්දනාමාන කරලා තියෙනවා. ඉතින් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලයේදී මහරහත් භාවයට පත් වෙලා පුලිනු තූපීය තරුණ වහන්සේ විදිහට සඳහන් කරලා තියෙනවා පින්වත්නි. එදා ඒ වැලි චෛත්‍යයකට බුදු පියාණන් වහන්සේ සිහිපත් කර කර වන්දනාමාන කරපු එකේ ආනිසංසය කොච්චරද කියනවනම් ආත්ම ගණනාවක්ම තෞතිසාවේ අධිපති වෙලා ඉපදුනා. ඊළඟ ආත්ම ගණනාවක්ම මහ පොළොවට රජවන ශක්තිවල ඉපදුනා. ඊළඟට ආත්ම ගණනාවක්ම දුගතිය කියන එක දන්නේ නැහැ. ඒ බුද්ධ කාලේ ඉඳලාම කාශ්‍යප බුද්ධ ශාසනය දක්වාත් ඊළඟට අපේ ගෞතම බුද්ධ ශාසනය දක්වාත් ඒ කියන්නේ මේ උතුමන් වහන්සේ සඳහන් කරනවා දුගතියක් කියලා දෙයක් දන්නේ නැහැ කියලා. ඊළඟ සඳහන් කරනවා එදා ඒ චෛත්‍ය වන්දනා කර කරම පැදකුණු කළා. ඒ පැදකුණු කිරීමේ ආනිසංස වාරය නිසා මගේ ශරීරයෙන් දහදිය ගලන්නේ. දහතිය දහතිය ගලන්නේ මගේ ශරීරයෙන්. කුණු දූලි මගේ ශරීරේ තැවරෙන්නේ මොකද මේක අපි සිහිපත් කළේ සමහර අය හිතන්න පුළුවන් ධාතු තියෙන චෛත්‍යයකට වන්දනාමාන කරාට පස්සේ දරුවවැලි මහසෑ රාජයන් වහන්සේ නම් හරි. බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේට ඉන්නවනේ වැඩ ඉන්නවනේ. හැබැයි ධාතු නැති චෛත්‍යයකට වන්දනා කළොත් පින් සිදුවේද කියලා සමහරකට ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් මේ පුරිණතූපයේ තේරාපදානය සඳහන් වෙන්නේ ධාතුන් වහන්සේලා නැති වැලි වලින් හදපු මැටි වලින් දුන්නේ වැලි වලින් හදපු චෛත්‍යයකට සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ වැඩ හිඳිනවා වගේ අදහසක් ඇති කරන වන්දනාමාන කරලා ලබාගත් ආනිසංස වාරයන්. සදාහන් කරනවා පින්වත්නි මේ පුලිනුදූපේ තෙරුන් වහන්සේ ළමා කාලයේදී අම්මයි තාත්තයි එක්ක අම්මයි තාත්තයි සෝතාපන්නයි අම්මයි තාත්තයි එක්ක අපේ ගෞතම බුදු ශාසනයේදී දවසක් මේ අම්මයි තාත්තයි මොකද කරලා තියෙන්නේ? මේ අම්මයි තාත්තයිතුත් අර විදියටම චෛත්‍යයක් නිර්මාණය කළේ චෛත්‍යර වන්දනාමාන කරලා තියෙනවා. අන්නේ චෛත්‍ය වන්දනාව දකිද්දී මේ පුරිණ තූපේ තරුණ වහන්සේට ආවර්ජනා වෙලා තුන කල්ප ගානකට කලින් සිද්ධ කළාන වන්දනාව. අන්නේ ආවර්ජනාවත් එක්කයි කියනවා උන්වහන්සේ රහත් භාවයට පත් වුණා. ඒ කියන්නේ අතීත වැලි චෛත්‍යයකට බුදු පියාණන් වහන්සේට ජීවමානව වැඩ වාසය කර බුදුන් වහන්සේට වන්දනාමාන කරන අය ගෞරව සත්කාර කිරීමේ ආනිසංසය කොච්චරද කියනවා නම් මේ ශක්විත රජ වීම එහෙම නැත්නම් තවත්සිසාවට අධිපති ශක්දේව වීම විතරක් නෙවෙයි සඳහන් කරනවා මේ ගෞතම බුද්ධ ශාසනය තුල රහත් වෙන්න ඒ වන්දනාව ඒ පූජාව හේතුණා කියලා. මෙන්න මෙහෙම ආනිසංස ලබා දෙන උතුම් තූප වන්දනාවකට යන භාර්යාවට දුවට සහ ඔවුන්ගේ යෙහෙළියකට අකුල් හෙලපු තාත්ත කෙනෙක් මුල් කරගෙන තමයි ධාතු විවන්නක പ്രേතවත්ව പ്രേතවත්තු පාළියේ සඳහන් වෙලා තියෙන්නේ. සඳහන් කරලා තියෙනවා එදා තමන්ගේ දියණියත් තමන්ගේ භාර්යාවත් ඊළඟට ඒ භාර්යාවගේ හෝ ඒ දියණියගේ යෙහෙළියත් එක්ක තූප වන්දනාවට මල් සුවඳ දුම් ආදී අරගෙන යනකොට මම ඒ පින්කමට අකුල් හෙළුවා. අන්නේ පින්කමට අකුල් හෙලීමේ ක්‍රියාවේ යෙදුණි මම විතරක් නෙවෙයි බොහෝ අය සිද්ධ කළා. දැන් අද උනත් අපේ රටේ විවිධ මිත්‍යා දෘෂ්ටි අරගෙන ආවට පස්සේ ඒ මිත්‍යා දෘෂ්ටිවලට එකතු වෙන පිරිස් ඉන්නවා. හරියට මේ කොරෝනා පොකුරු වගේ. යම් කිසි මිත්‍යා දෘෂ්ටියක් අරගෙන ආවට පස්සේ මිත්‍යා දෘෂ්ටියට එකතු වෙනවා. ඒ ඒ ඒ ගතියට යන අය. අන්න ඒ වගේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ පිරිනිවියට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ තූපයකට වන්දනාමාන කරන්න ගියපු බොහෝ අයට එකතු වෙලා අකුල් හෙලපු දාස් ගාණක් ඉඳලා තියෙනවා. මේ പ്രേතය සඳහන් කරනවා ඒ ඔක්කොම මොකද උනේ? මරණින් මතු പ്രേතාත්ම ලැබුවා. සඳහන් කරලා තියෙනවා පින්නත්නි මේ പ്രേතාත්ම හැම එකක්ම අහසේ තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා කුණු ගඳයි මේ പ്രേතාත්ම. ඊළඟට සඳහන් කරනවා දුගද හබන මුව දුගද හබන මුව පණුවන් විසින් ආහාරයට ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මේ කරපු අකුසල කර්මයට අනුකූලව පහළ වෙච්ච සත්වයෝ ආයුධගෙන මුව සිඳිති. අර කටින්නේ නිඳා කළේ. ඕව කරලා කාටද හරියන්නේ? මැටි ගොඩවල් වල වන්දනාමාන කරනවා. ඔච්චර පින්කම් කරන්න ඕනද? ඔච්චර මල් පූජා කරන්න ඕනද කියලා අර මුවෙන්නේ වන්දනා කළේ මේ මුවෙන්නේ සඳහන් කළේ වට අකුල් හෙලලා වැලැක්කුවේ. ඒ මුවම මොකද උනේ? කුණ වුණා. പ്രേතාත්මයක් ලැබුණ විතර නෙවෙයි പ്രേතාත්මය කියන දුක්ඛිත ජීවිතේදීත් ඒ මුව කුණ වුණා. ඊළඟට ඒ මුව පණුව ගැහුවා. ඊළඟට ඒ පණෝ ගහපු මුව සැත්තලින් പ്രേතාත්ම ඇවිල්ලා මොකද කරන්නේ? කපනවා. කපල සඳහන් කරනවා ලුණු මිශ්‍ර ජලය ඒකට ඉසිනවා. කොච්චර අමාරු වෙන්ද? මුව කපලා ඊළඟ මුවේ පණෝත් ගහනවා ඊළඟට ඒ මුව කප කප ඒකට ලුණු වතුර ගහනවා. සඳහන් කරනවා ඇයි හේතුව? පෙරාත්ම භාවයේ තූප වන්දනාවට ගැරහුවා. ලකුණ්ඩක බද්දිය සාමින් වහන්සේ ඇයි කොටවල ඉපදුනේ? පෙර ආත්ම භාවයකදී ඊට උසට හදන්න සකස් කරගෙන හිටපු සැලසුම් කරගෙන හිටපු විශාල චෛත්‍යයක් යදුන් 6කින් අඩු කළා. යදුන් 7කට හදන්න හිටියේ නෑ ඔච්චර අවශ්‍ය නෑ කියලා එහෙකට බැස්සුවා. බලන්න බුදු පියාණන් වහන්සේගේ අසෝමහා ශ්‍රාවකෙක් වෙන්න සතර ජීවිතේ පෙරම් පුරාගෙන ආවත් එදා ඒ කරපු වරදේ කර්ම ශේෂයක් ඉතුරු වෙලා කොට කෙනෙක් විදියට උප්පත්ති ලැබුවා. ලකුණ්ඩක බද්දේ ස්වාමීන් වහන්සේ. එතකොට එදා ඒ പ്രേතයාට ඒ പ്രേත ආත්ම භාවයට අපි මේ කතා කරන අර වරදර නින්දාව කරන්න කලින් බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට පස්සේනේ මේක වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේට දේශනා කරපු මේ දහම් ක්‍රමවේදය ආවර්ජන වුණා නම් මේ ප්‍රත්‍යවේක්ෂාව ආවර්ජන වුණා නම් මම මේ පින්කමට අකුල් හෙලන්න හදනවා දැන් මම ඒකට යන්න හදන්නේ අකුල් හෙලන්න හදන්නේ මේක මට සැප පිණිසද ඊළඟට භාර්යාවට දියණියට යෙහිල්ලට සැප පිණිසද අපි දෙගොල්ලටම සැප පිණිසද ඊළඟ මේක අකුසලයක් නේද මේක දුක වැඩෙන එකක් නේද අන්න ඒ නුවණ ඒ පිරික්සීම කැඩපතකින් මුහුණ බලන වගේ ඒ ධර්මපරියායට අනුකූලව තමන්ගේ ජීවිතය දිහා බැලුවනම් ওই පාපය වෙන්නේ නැහැ. එහෙනම් අර පින්කමට සාදු සාදු කියලා එකතු වෙන උපාසකෙක් බවට තමයිපත් වෙන්නේ. ඉතින් අන්නේ වගේ පින්නත් අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ අපි මේ කතා කරන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර විතරක් නෙවෙයි. මේකෙන් නින්දාවක් කරන්න යද්දි පවා අපහාසයක් කරන්න යද්දි පවා සමගිය විඳවන්න යද්දි පවා පින්කම් වලට ගරහන්න කලින් පවා දානමාන ආදියට ගරහන්න කලින් පවා සංඝයාට ගරු කිරීමකට කලින් පවා ඒ එවැනි සංඝයා වහන්සේට ගරු කිරීමකට පවා ගරහන අය ඉන්නෝනේ සමාජයේ භික්ෂුන් වහන්සේලා වඳින්න ඕනද කියලා ඒ වගේ කුමන හරි වරදකට තමන්ගේ ජීවිතේ පෙළඹෙන කලින් පොඩ්ඩක් අපිට බලන්න මේක මට දුක පිණිසද නැද්ද බාහිර ලෝකයාට දුක පිණිසද නැද්ද දෙපැත්තරම දුක පිණිසද නැද්ද? මේක අකුසලයක් නේද? මේක දුක්ඛ වැඩි කරනව නේද? මේක දුක් විපාක ලබා දෙනව නේද? වැඩේට යන්න කලින් හිතන්න ඕනේ. වැඩේට යන්න කලින් හිතන්න බැරි වුණා නම් රාහුලයන් වහන්සේ සඳහන් කරනවා රාහුල කරන අතර හිතන්න. කරන අතර හිතන්න මේක මට දුක පිණිස නේද? මේක අනිකාර දුක පිණිස නේද? කරන අතර හිතනවා. ඒ කරන අතරේ හරි යම් කිසි කෙනෙක් ඒකෙන් ගැලවුණොත් දැන් පිළිතුර හිතන්න ගෙදරට සර්පයෙක් එනවා. මේ සර්පයාට මේ ප්‍රත්‍යවේක්ෂාව නැතුව ගහන්න පනිනවා. හැබැයි එක පාරක් ගැහුවට පස්සේ මේ ප්‍රත්‍යවේක්ෂාව ඉපදුනොත් ඔන්න දැන් වැඩේ කරන අතරේ නුවණ ආවා. මේක මට හිතසුව පිණිසද? මට සැපද මේක? මේ සතාට මේක දුකද නැද්ද? මේක අපි දෙන්නටම දුක පිණිස නේද? මේ අකුසලයන් අන්න බලන්න අර සතා එක පාරක් ගහලා හරි අතහැරනවා. අන්න ඒ වගේ පරුස වචන ඒකෙන් කාට හරි බනින්න කලින් සැලසුම සකස් වෙනකොට Tamanට මේ ධර්මපරියාය ආවර්ජන වුණේ නැත්තම් එක පරුස වචනකින් බනිද්දි හරි මේ ධර්මපරියාය මතක් වුණොත් මේක මට දුක පිණිස නේද මේක මෙයාට දුක පිණිස නේද මේක අපි දෙන්නටම දුක පිණිස නේද මේක අකුසලයක් නේද? මේක දුක වැඩි කරනව නේද? මේක දුක් විපාක ලබා දෙනව නේද? ගැලවෙන්නේ නැද්ද පින්නත්? ගැලවෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාහුල දැන් කරන්න යද්දි සැලසුම් කරද්දි මේක ආවේ නැත්තම් මේ ධර්මපරියාය. දහම් කඩපත. ඊළඟට මේ වරද කරන අතරේවත් මේ දහම් පරියාය ඉපදුන්නේ නැත්තම් දහම් කඩපතලා බලන්න බැරි වුණා නම් වරද වුණාට පස්සේවත් කල්පනා කරන්න කියනවා. මං මේ වගේ වරදක් කළා. මේ වරද අපි දුන් කාටද පරිශෝචනයෙන් බැන්න කියලා. බැනලා ඉවරයි ඔක්කොම ඉවරයි. අර අවස්ථා දෙකේදීම සිහිය නුවණ ආවේ නැහැ. මේ දහම් කැඩපත මතක් වුණේ නැහැ. කල්පනා කරනවා මේ පරුස වචනේ මම මේ අම්මට බැන්නා තාත්තට බැන්නා මෙයාට බැන්නා මේක මට දුක පිනිස නේද? එයාටත් දුක පිනිස නේද? අපි දෙගොල්ලටම දුක පිනිස නේද? මේක දුක් විපාක දෙනව නේද? මේක අකුසලයක් නේද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්නක් රාහුල යම් කිසි වරදක් උනාට පස්සේ හරි ওই දහම් කැඩපත ඉපදිලා සිහිය නුවණාව නම් ගිහිල්ලා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේ නමකට හරි බුදුරජාණන් වහන්සේට හරි ඒ වරද ආරෝචනය කරන්න මගේ අතින් මෙහෙම වරදක් වුණා නැවත මම මේ වරදේ දෙන්නේ නැහැ කියලා ආයෙත් සමරේ පිහිටන් කියනවා. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නක් මේ කාය කර්මයක් කාය දුෂ්චරිතයක්, වාක් දුෂ්චරිතයක් විතරන්නේ මනෝ දුෂ්චරිතයක් පවා. කෙනෙක් ගැන මනෝ දුෂ්චරිත විදියට හරි තමන් ජීවිතේ වරදකට පෙළඹෙන්න හදනවා නම් ඔන්න ඔය දහම් කඩපත ගැන සංකල්ප ඇති කරගන්න ඕනේ. එතනින් බැරි වුණා නම් ඒ වරදේ ඒ කාය වාක් මනෝ දුෂ්චරිතේ යෙදෙනකොට හරි යෙදෙන අතරේ හරි දහම් කඩපත ගැන අවධානය උපදවා ගන්න ඕනේ. ඊළඟට තමන්ට මේ හැම දෙයක් වුණාට පස්සේ නම් මොකද වෙන්නේ මතක් කරලා ගන්න ඕනේ මේ වෙච්ච දේ වැඩේ වුණා තමයි නමුත් මේ වෙච්ච දේ මට දුක පිණිස නේද අනිත්‍යයට දුක පිණිස නේද ආයත් සංවරේ පිහිටන්න ඕනේ ලැජ්ජාටපත් වෙන්න ඕනේ ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල හැබැයි යම් කිසි කුසල කර්මයක් කරද්දී කාය කර්මයක් විදියට කුසල වාක් කර්මයක් කරද්දී කුසල මනෝ කර්මයක් කරද්දී තමයි දැනනවා නම් මේක මට සැප පිණිස අනිකාර සැප පිණිස අපි දෙගොල්ලටම සැප පිණිස මේක කුසලයක්. මේක සැප විපාක ලබා දෙන දෙයක්. මේක දුක වැඩි කරන එකක් නෙවෙයි මේක සැප වැඩි කරන එකක්. එහෙනම් පින්නත් රාහුල සතුටු වෙන්න. ප්‍රීති වෙන්න. ඒ කියන්නේ අපේ ජීවිතේ නිවැරදි දේවල් කරන්න යද්දි මොකද කරන්න ඕනේ? මම මෙහෙම නිවැරදි දෙයක් කරන්න යනවා මේක මට හිතසුව පිණිස. දැන් බලන්න අම්මට තේ ටිකක් හදන්න යොමු වෙනවා කියලා හිතන්නකෝ දරුවෙක්. අම්මට තේ ටිකක් තාත් වැඩ ඇරිලා ගෙදර එන තාත්තට තේ ටිකක් හදලා දෙන දරුවෙක් සැලසුම හදනවා කියන්නකෝ තාත්තට තේ ටිකක් හදලා දෙන්න ඕන කියලා බලන්න ඒක පින්කමක්ද නැද්ද නේද අම්මා තාත්තට සැලකීම මහා පින්කමක් නේ එතකොට ඒකට යද්දි හිතෙන්නේ නැද්ද මෙයාට මේ ධර්ම දහම් කැඩපත වැඩ කරනවා නම් මම මේ කරන්න හදන එකෙන් මට සැප පිණිස මම මේ තාත්තට තේ ටිකක් හදලා දෙන්න හදනවා ඒක තාත්තට සැප පිණිස අපි දෙන්නට සැප පිණිස මේක කුසලයක් මේක සැප මිනිස හේතු වෙන දෙයක්. මේක සැප විපාක ලබා දෙන දෙයක්. තේ ටික හදන්න හිතන්න බැරිද? තාත්‍රමේ තේ ටික හදලා දෙන එක මට සැප පිණිස. තාත්‍ර සැප පිණිස. අපි දෙන්නටම සැප පිණිස. මේක කුසලයක්. මේක සැප විපාක ලබා දුන්න එකක්. තාත්ත තේත්ත තාත්‍ර තේ ටික හදලා තාත්ත සන්තෝෂයෙන් ඒ තේ ටික බිව්වට පස්සේ ඒ ගැන රෑ නිදා ගන්න කලින් හරි හිත හිත සතුට වෙන්න බැරිද? මම මගේ අත් දෙකෙන් පිරිසුදු හිතින් සෝමනස්ස සාගතව ඥාන සම්පයුක්තව අසංකාරිකව තේ ටිකක් හදලා දුන්නා. මහන්සි වෙලා අපේ තාත්තට. ඒක මට සැප පිණිස, තාත්තට සැප පිණිස, අපි දෙන්නටම සැප පිණිස. ඊළඟට මේක සැපීපාක ලබා දෙන එකක්. මේක කුසලයක්. බලන්න අපේ ජීවිතේ වැරදි කරද්දී විතරක් නෙමේ දහම් කඩපත. අපේ ජීවිතේ යහපත් කාය වාක් මනෝ කර්ම කරන්ති. විදර්ශනා භාවනාවකට යද්දී විදර්ශනා භාවනාවක් කරද්දී විදර්ශනා භාවනාවකින් එළියට ආවට පස්සේ ඊළඟට සමතය ඇති කරගන්න යද්දි සමතය යෙදෙද්දි සමතය දිල එළියට ආවට පස්සේ තමන්ගේ ජීවිතේ ඕනෑම යහපත් දෙයකට යොමු වෙද්දී ඒක යෙදෙද්දී ඒක කරලා ඉවර වෙද්දී මේ බණ ටික හරියට ඔක් කරන්න බැරිද අපට බණ ටිකක් අහන්න දැන් මේ සූත්‍ර විවරණ හවස පහට යන්නේ ඉතින් හවස පහට ඒකට සෝදානම් වෙද්දී තමන්ට මේ සංකල්ප ඇති කරගන්න බැරිද මම බණ ටිකක් අහන්නයි හදන්නේ මේක මට හිතසුව පිණිස මේක අනිත් අයටත් හිතසුව පිණිස. ඇයි මම බණ ටිකක් ඇහුවට පස්සේ ඒකෙන් ලෝකයට යහපත වෙනවනේ. ඊළඟට අපි දෙගොල්ලටම හිතසුව පිණිස. මේක සැපීපාක ලබා දෙන බණ අහන එක. ඊළඟ මේ කුසලයක්. ඊළඟ බණ අහද්දි හිතන්න බැරිද? අනේ මේ බණ ටික අහද්දි මට සැප පිණිසනේ, මට යහපතක්. ඒ මගේ යහපත නිසා අනිත් අයටත් යහපතක්. ඊළඟ මේ කුසලයක් අපි දෙගොල්ලටම යහපතක්. බණ ටික අහලා ඉවරලත් එන්න හතර වෙන්න බැරිද? මම බණ ටිකක් ඇහුවා. අනේ ඒක මට යහපත පිණිස. ලෝකයාට යහපත පිණිස අපි දෙගොල්ලට යහපත පිණිස මම කුසලයක් කරගත්තා මේක සැපවිපාක ලබා දෙනවා ඒක ඇතුළා සඳහන් කළ භික්ෂුන් වහන්සේට පින්දපාතය අධිපවා කල්පනා කරන්න මේ දහම් කැඩපතර දාලා ඉතින් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ප්‍රත්‍යවේක්ෂාව කියන කාය වාක් මනෝ කර්ම දිහා සිහි නුවණින් බැලීම කියන එක රාහුලයන් වහන්සේට සත් හැවිරිදි වියේදී තමයි අනුශාසනා කරන්නේ. ඉතින් මොකද උනේ? අවසාන ප්‍රතිඵලය රාහුල මහරහතන් වහන්සේ. ඒ බුද්ධවාදය බුද්ධානුශාසනාව ඇතුළතින්ම පිළිගෙන මේ දහම් පරයයට අනුකූලව තුමන් වහන්සේ රාහුලයන් වහන්සේ ජීවිතේ අරගෙන ගිය නිසා. ඒ නිසා මේ දහම් පරයය බුදුරජාණන් වහන්සේ අවසන් කරන්නේ පින්වත් රාහුල අතීතයේ යම් අවබෝධයකට පත් වුණු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් මේ දහම් කැඩපතලේ දහම් පරියාය භාවිතා කරනවායි. වර්තමානයේ යම් කිසි අවබෝධයකට පත්වන ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේ නමක් ඉන්නවා මේ දහම් කැඩපත භාවිතා කරනවායි. අනාගතයේ යම් කිසි පහළන උතුමන් වහන්සේ නමක් ඉන්නවා නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේ නමක් ඉන්නවා නම් ධර්මය අවබෝධ කරන ලෝකය අවබෝධ කරන මේ දහම් පරියාය භාවිතා කරලමයි. ඉතින් රාහුලයන් වහන්සේ සතුට හිතින් සාදු හිතින් මේ දහම් දේශනාව අනුමෝදන් වුණ බව සූත්‍ර දේශන අවසානයේ සඳහන් කරලා තියෙනවා. හැම දිනාටම මේ දහම් අවවාදය අපේ පින්දුතුන්ගේ ජීවිත තව තවත් නිවැරදි කරගන්නට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් අම්බලට්ටික රාහුල වාද සූත්‍ර දේශනාව සඳහා දායකත්වයේ දරමින් අපේ පින්තුන් පිරිසක් සම්බන්ධ වෙනවා. අතුරුගිරිය ගලබුඩවත්ත මැදමාවත අංක 251කින් 4 නිවසේ පදිංචි ජේ.ඒ. ගුණතිලක මහත්මයා, දයා ගුණතිලක මහත්මිය, තෙජිත් තනුර ගුණතිලක පුතුණුවන්, මලිතී චතුරිකා ගම්ගේ ලේලිය සහ නෙත්නී දිලංකා ගුණතිලක දියණිය ඇතුළු පවුලේ හැම දෙනාම තමයි බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ උතුම් සූත්‍ර විවරණ ධර්ම දේශනාවට දායකත්වයෙන් ධර්මින් කටයුතු කරන්නේ. පිනදු සඳහන් කරලා තියෙනවා විශේෂ අරමුණු විශේෂයෙන්ම 2021 1 20 වන දිනට පරලෝස සපත්ති වසර 12ක් සපිරෙන ජේ.ඒ. උක්කු බණ්ඩා දයාබර පියාණන් ඇතුළු පවුලේ පරලෝසපත් සියලුම ඥාතීන්ට මේ උතුම් පුණ්‍යානුමෝදනාව අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන පුණ්‍ය ශක්තිය ඊළඟට දයා ගුණතිලක මහත්මියගේ පරලෝසපත් මාපිය දෙදෙනා ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්නත් හැමදෙනාම බලාපොරොත්තු වෙන විදිහටම මියගිය සියලුම ඥාතීන්ට මේ පැයක් තුන ලොවක් සැනසීම තුලින් මතු කරගත්ත. ධර්මයෙන් ලොව සැනසීම තුලින් මතු කරගත්ත මහා පුණ්‍යස්කන්ධය අනුමෝදන් වෙලා මේ මියගේ හැම දිනාගේම සසර ජීවිතේ සුවපත් භාවයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සඳහන් කරනවා ගුණතිලක මහත්මයාගේ සුජීවත්ව වාසය කරන මෑණියන් වහන්සේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ මෞතුමියට අපි මහා සංඝරත්නය වශයෙන් ආශිර්වාද කරන පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඔබතුමිට බොහෝ කාලයක් කායික මානසික නිදුක් නිරෝගී භාවය ලැබේවා. උතුම් ධර්මාභෝධයම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පිනතුන් සඳහන් කළ තියෙන එකම පුතු තෙජිත්, ඒ වගේම ලේලිය මලිති, එකම දියණිය නෙත්මි යන දරුවන්ගේ ජීවිතවලට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් ඒ සියලුම දරුවන්ට ජීවිතේ පුරාවටම කායික මානසික සැනසෙල්ලන් ජීවිතේ සියලුම යහපත් දේවල් සාර්ථක කර ගැනීමටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජයම ගෲප වාහිනිය ඔස්සේ මෙම ධර්ම දේශනය ශ්‍රවණය කළ සියලුම දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වී ඒ නිර්වාණ අවබෝධය දක්වාම කල්යාණ මිත්‍ර සම්පත් ලැබෙන්නත් මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සිදු කළ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ජයමග නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් සිත ශාන්තිය සැනසෙල්ලම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන් දායකත්වයේ දරන ජේ.ඒ. ගුණතිලක මහත්මයාට, දයා ගුණතිලක මහත්මියට, තෙජිත් තනුර ගුණතිලක පුතුණුවන් මලිති චතුරිකා ගමගේ ලේලිය සහ නෙත්මිදි ලංකා ගුණතිලක කියන ඒ පින්නතුන් හැම දෙනාටම ලෝකේ බණ හැම කෙනාටම ජීවිතේ පුරාටම නිරුක් නිරෝගී සුවපත් භාවයත් කායික මානසික සැනසෙල්ලත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති Thank you.